කෙනෙක් රූපේ සම්බන්ධයෙන් වේදනාවන් සංඥාවන් ඇතුළු චේතනාවන් ඇතුළු නොයේක් දේවල් සම්බන්ධයෙන් දැන හිතීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනවා අනාත්ම ස්වභාවය මෙනෙහි කරනවා දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරනවා විශේෂයෙන්ම ප්‍රඥාවේ දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරනවා කියන මම ඉඳලා ඉන්නේ ප්‍රඥාවේ දුක්ඛ ලක්ෂණය කියන්නේ ප්‍රඥාවද අනිත්‍ය වූ සංස්කාරයක් නිසාය ත්‍රිලක්ෂණේන දුක්ඛ ලක්ෂණයෙන් තොර වූ දෙයක් නෙවෙයි. එතකොට ප්‍රඥාව පහළ වෙන බව දකිනවා. ඒ කියන්නේ මේ දැන් දෙයක අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරනා ස්වභාවය පහළ වීමමයි ප්‍රඥාව පහළ වීම කියලා කියන්නේ. හැබැයි එය ඊළඟ මොහොතේ මතුපහන් වෙනවා. ඊළඟ මොහොතේ ඊට වඩා තීව්‍ර ප්‍රඥාවක් පහළ වෙන්න පුළුවන්. හැබැයි එයද ඊළඟ මොහොතේම අනුදහම් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව අනිත්‍යයි කියලා මෙනෙහි කරාට මෝඩ වෙයි කියන එක නෙමෙයි අදහස් කරන්නේ. හැබැයි එයද සිඳිලා යන නැති වී යන සංස්කාරයක්. එතකොට මෙහිම බලාන බලාන යනකොට ඉස්සලාම කොටසක් සංස්කාර කියලා පේනවා කොටසක් මම වශයෙන් ඉතිරි කරගන්නවා. හැබැයි තවදුරටත් ප්‍රඥාව නම් විශේෂයෙන් අපි දහසක් කරේ භාවනාව කරන මම සහ පිටින් ගෙන විවිධ දේ අරමුණු අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන් භාවනා කරනා මම නිත්‍යයි කියලා බාරගන්න. හැබැයි තවදුරටත් ප්‍රඥාව බලවත් වෙනකොට කෙනෙක් දකින්න ගන්නවා පිටින් ආපු අරමුණය කියලා ගන්න දේ විතරක් නෙමෙයි දැන ගැනීම, ඒවා ගැන ක්‍රියාත්මක වීම, මෙනෙහි කිරීම ඇතුළු භාවනා කරනාම කියලා ගන්න ආදීවලු කෙනා කියලා ගත්ත දේ කොටස් වලට බෙදෙන ප්‍රඥාවෙන් මෙනෙහි කරපු අරමුණ පමණක් නෙවෙයි ප්‍රඥාවෙන් මෙනෙහි කරනා සිත් නැත්නම් ප්‍රඥාව නැමැති පහළ වූ සිතිවිලි කියන හැම දෙයක්ම අර කුණුකාණී ගහගෙන යන දේවල් වගේ ගැලවි ගැලවි යන දේවල් කියලා පේන්න ගන්නවා. මේ කියන්නේ ඇති වුණු බව නැති වුණු බව දිගින් දිගට දිගින් දිගට පේන්න ගන්නවා. මුලින්ම ඇති වුණු නැති වුණු බව පේනවා. ඊට පස්සේ වැඩි වැඩියෙන් නැති වෙන බව පේන්න ගන්නවා. එහෙම පේන්න ගන්නකොට උන්න සංස්කාර ගැන කලකිරෙන ස්වභාවය. කොයි දේ පහළ වුණත් නැති වෙනවා කියන එක. ඒක විශේෂයෙන්ම ඉතිරි කරගත්තු මුලින්ම ඒක පහළ වෙන්නේ නැහැ. මුලින්ම පහළ වෙන්නේ නරක සංස්කාර නැති වෙන එක. ඒ නිසා හොඳයි. දැන් මම ජීවිතේ බොහොම සමතුලිතව ගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ආයෙ ප්‍රතිපදි ගියා වුණත් කමන්නේ. මේ විදිහට ගානට උපේ මේ තරම් සිහියක් තියනවා නම් නරක ඒවා එනේන ගානට ડિප්‍රෙස් වෙන්න පුළුවන් දේවල් එනේන ගානට ඒවා අනිත්‍යයි කියලා අනාත්මයි කියලා අකාරින්න පුළුවන් නම් මේ ජීවිතේට ඇති වැරද්දක් නැහැ වගේ ගතියකට තමයි හතර නැදිසි ගියකින් පස්සේ. හැබැයි තවදුරටත් සිහිය දියුණු කරන කෙනෙක්ට පේන්නේ ඝනකමට ඉතිරි කරගත් උපේක්ෂාව කියලා ලක්ෂණයක්. ඒක නැත්නම් ප්‍රඥාවෙන් මම දැන් සමබර ජීවිතයක් ගත කරනවා කියලා දක්ු දෙය ඇතුලේ හොඳයි කියලා ඉදිරි කරා ගන්න යන දේවල් මම වශයෙන් ගන්න බැරි එතන එතන පහළ වී නැති වී යන සංස්කාර කියලා තේරුම් ගන්න. මේ හැම දෙයක්ම අන්තර්ගත වෙලා හැම දෙයකම නැතිවීම පේන්න ගන්නකොට ඔන්න සංස්කාර ගැන කවර වර්ගයක් වුණත් කලකිරීමක් පහළ එතකොට පහළ වෙන්නේ නැහැ අයියෝ සමාධිය නැති වුණානේ ඒ මුලදී පහළ වෙන්න පුළුවන් සමාධිය නැති වුණානේ කියලා එන කලකිරීම ලොකු දුකක් වශයෙන් ඊයේ ලයිට් පත් වෙනවා වගේ පැහැදිලි හිතක් තිබ්බා දැන් හරි සාන්දු වෙනවා. මොකවත් වෙන වෙනම පේන්නේ නැහැ කියලා එහෙම එන හැකිලෙන ගතිය පහළ වෙන්නේ මේ වටිනා සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය නොදකි. නමුත් ඒවත් තේන්න ගන්නකොට ඒ කියන්නේ ඕක ඉතින් අනිත්‍ය නිසා වඩලා වැඩක් නැහැ කියන තැනට එනවා කියන එක නෙවෙයි. ඒක වැඩි වැඩියෙන් වඩන අතරේ වඩන්න වඩන්න මේ හැම දෙයක්ම ඉතාම සිවුණා වුණා හැම දෙයක්ම අනිත්‍යවා. ඉතාම සියුම් ස්වභාවය පවා අනිත්‍ය බව දකින්න පටන් ගන්නවා. එතකොට එහෙම පේන්න පේන්න මේ මුළු හැම වර්ගයකම සංස්කාර ගැන ප්‍රඥාවෙන් කලකිරෙන ස්වභාවයට පත් වෙනවා. එතකොට පේන්න ගන්නවා මේවා සතුට වුණත් එතන ඇත්තේ ටිකකින් සංසිඳී නිවිලා යන දඟලිලා. දුක වුණත් ඒකයි තියෙන්නේ උපේක්ෂාව වුණත් ඒකයි තියෙන්නේ කියපුවාම කකුලක් තියාගෙන ඉන්න ස්ථිර තැනක් නැහැ කියලා දකින්නකොට ප්‍රඥා සංස්කාර ගැන කලකිරීම බලවත් වෙනවා. හැබැයි ඒක අඬන දොඩන කලකිරීමක් කියලා එකක් නෙවෙයි. මේ එක තැනකවත් සාරයි කියලා, නිත්‍යයි කියලා, හරයක් ඇතයි කියලා, අරපුවක් ඇතයි කියලා මමෙක් වශයෙන් ගත හැකි කිසිම දෙයක් නැති බව පේන්න ගන්නකොට ඔන්න අනිත් පැත්තේ අනිත් පැත්තට තවත් එකක් පේන්න ගන්න මේ එකක්වත් කොහොම පහළ වෙයිද කියලා කල්ැතුව කියන්න පුළුවන්කමක් නැහැ. දැන් ඒ දක්වා අපි තුන් ශරීරය ගැන කියලා වැඩි දෙයක් ඕනේ නැහැ. නිරෝගීව ඉන්නකොට ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ගැන ලොකු දුකක් පහළ වෙන්න පුළුවන්. හැබැයි ශරීරය අනිත්‍ය බව සියුම්කට දකින්නේ නැතිකොට ඊළඟ මොහොතේ මේ ශරීරය වෙනස් ඒ කියන්නේ ඊළඟ මොහොතේ ලෙඩ වෙන්න ඕනේ අතප්පයක් කැඩිලා ඕනේ ශරීරය වෙනස් වෙන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන් කියන එක බාරගන්නේ නැහැ ශරීරය සම්බන්ධයෙන් අනිත්‍ය සංඥාව වඩන්නේ නැත්තම් ඉතා සියුම්වට වඩන්නේ නැත්තම් අන්න එතකොට තියෙන්නේ මොකක්ද අනිත්‍ය සංඥාව බලවත් විදියට වැඩෙන්නේ නැතිකොට මොකක්ද ශරීරය මේ ආකාරයෙන් දිගටම පවත්වාගෙන හැක කියන විශ්වාසය නැත්තම් අද මම හෙට මම මේ දේ මෙහෙම කරනවා. අනිද්දා මේ විදිහටයි මගේ දවස ගත වෙන්නේ කියලා ඔන්න ප්ලෑන් කරන්න පුළුවන්. කාලනය කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා කියන විශ්වාසය තමයි තියෙන්නේ නැති මනසට. දැන් බලන්න මේ පෞද්ගල ටික කාලයකට හරි කරපු පුහුණුව ඇතුලේ දැක්ම වෙනස් කළා තියෙන හැටි ගැන ටිකක් හිතලා බලුවොත් පුහුණුවට එන්න කලින් විශේෂයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම සිව් ටිකකට හරි වඩන්න පුරුදු වෙන්න කලින් ශරීරයේ නිරෝගීකම ගැන කොයිතරම් විශ්වාසයක් තියෙන්නේ එහෙම නැත්නම් මට නම් ওই ටික වෙන්නේ නැහැ මම උහුම අබල දුබල වෙන්නේ නැහැ කියන එක මම උහුම මැරෙන එකක් නෑ තව මේ ළමයි විභාග පාස් කරලා විවාහ වෙලා දරුවෝ හදනකම් මම මැරෙන එකක් නෑ වගේ අදහස් එතකොට ඒ අතරේ දැන් මේ දවස ගානේ සිද්ධ වෙන දේවල් කියපුණාම මම අනිවාර්යෙන් මේ වෙලාවේ මේ දේ කරනවාමයි කියන එක කිව්වොත් කිව්වා කිව්වම තමයි කියලා වගේ තැනක නෙමෙයි එහෙම කරන්නේ හොඳයි කියන දේ. නමුත් මේ මනස බාර ගන්නෑ මේ දේ ඕනෑම විදිහකට වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒක තාත්වික දෙයක් විදිහට බාරගන්නේ නැහැ. හැබැයි දැනට කරලා තියෙන පුහුණුව ගැන තමන් ගැන හිතලා බැලුවොත් බලන්න ඒ දැනුම ටිකකට හරි වෙනස් වෙලා තියෙනවා. දැනට තියෙනවා දැන් මම මේ දේ කරනවා කියලා ප්ලෑන් කරන අතරේ ඕකට තව 1000 ජාති ඊට ඊට වඩා වෙනස් විදියට ඕ දේවල් සිද්ධ වෙන්න වටපිටාවන් සකස් වෙන්න පුළුවන් කියන හැඟීමවත් අද කරමින් මතක් වෙනවා. නැද්ද? ශරීරය ගැන අනිත් කරන්න යන වැඩ රාජකාරි ගැන නැත්තම් මට යම් කාරණයක් සම්බන්ධයෙන් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් වෙයි කියලා එහෙම කියනකොට හිත ඇතුලේ පොඩි පණිවිඩයක් එන්නද ෂුවර් නෑ උනාට කියන්නේ. ඒක එහෙම එන්නේ මේ අනිත්‍ය සංඥාව වඩන්න අනාත්ම සංඥාව වඩන්න පුරුදු වුණාට පස්සේ. එහෙම නැත්තම් මට හිතෙන්නේ මේ විදිහටමයි. ආයෙ ඊට වඩා වෙනස් විදිහකට මට ඒ කාරණේදී හිතෙන්නේ නෑ කියලා තමයි හිත බාරගන්නේ. තරම් නිත්‍ය සංඥාව ඇතුලේ මමෙක්ගේ විදිහ කියලා දෙයක් ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් විදිහක් ගැන හැඟීමක් දරගන්නව තියෙනවා. කය ගැනත් එහෙමයි, විවිධ ගැනත් එහෙමයි, සියලු දේවල් ගැන එහෙමයි. හැබැයි මේවා ස්කන්ධ වශයෙන් එතන එතන වෙනස් වෙවි, පහළ වෙවි යන බව, පාලනයක් නැති බව දකින්න දකින්න කය ගැන විශ්වාසය තියාගෙන ඉන්න ස්වභාවයත් අඩු වෙලා යනවා. ඒ කියන්නේ කය නොසල කයට නොසලකා හරිනවා කියන එක නෙවෙයි මේ ඕන දෙයක් වෙන්න පුළුවන් කියන විශ්වාසය වැඩි. ඒක අසුභවාදී වීමක් නෙවෙයි යථාර්ථවාදී වීමක්. ඊළඟට දෙයක් මුලින් කරන්න සැලසුම් කරන අතරේ නැත්තම් මෙහෙමයි මම මෙතන ඉඳ යන්නේ කියලා හිතන අතරේ සිහිය නැත්තම් ඒ විදිහටම තමයි ඉඳ යන්නේ වගේ හැඟීමක් එන්න පුළුවන්. නමුත් මෙහෙම හිතුවා මේක ක්‍රියාත්මක කරන්න උපරිමයෙන් උත්සාහ කරනවා. නමුත් සමහර වෙලාවට මේ ස්කන්ධ කොයි විදිහට පහළ වෙයිද දන්නේ නැහැ කියන හැකය කියන දේ පහළ වෙන්නේ ප්‍රඥාව දිනු වෙනකොට. මොකද අනාත්මයි කියන්නේ Tamanට ඕනෑ විදිහට වසඟයේ පවත්වා ගත නොහැකි කියන. මුලදී මේ වාක්‍ය මුකුවට දුක් Tamanට වසඟයේ පවත්වා ගත නොහැකි වෙනකොට Taman ගැන හිතීමක් තියෙනවා. විකාරයක් වගේ එකක් මුලදී ඉතින් එහෙම තමයි කියන්න වෙන්නේ. Tamanට පාලනය කරගන්න එක. දැන් ඔය ඔය ටික මම හැට වෙන්නේ ශරීරයේ ඉතින් ආය Taman කියලා ගන්න පුළුවන්. මගේ කියලා ගන්න පුළුවන්ද කියනකොටම ශරීරය අත ඇරෙනවා. හැබැයි ඉන්නා මම ගැන, පවතින මම ගැන හැඟීම ඇතුව. සිටිවිලි කිසිම දෙයක් මගේ කියලා ගන්න බෑනේ හැබැයි කියනකොටම ඉන්නා මම ගැන හැඟීම තියෙනවා. එතකොට මුලදින වෙන භාෂාවකින් කියන්න බෑ. ඒ කියන්නේ ඉන්නා මම එක මොකවත් අයිති නෑ ඒවා අනිත් නිසා වැඩක් නෑ. කියලා වගේ හැඟීමක් තමයි මුලදී තියෙන්නේ. නමුත් ඊට පස්සේ මේ ඉන්නා මම කියලා ගන්නෙ මොකක්ද කියලා නැවත නැවත මනස පහු ගාලා බලනකොට තේන්න ගන්නවා එතන තියෙන්නේ එකින් එක මොහොතින් මොහොත පහළ වෙලා නැති වෙලා යන ස්කන්ධ. හැබැයි සංඛාව විසින් නැත්තම් අවිද්‍යාව විසින් මේ එක එක මම වශයෙන් තේන්න ගන්නා ස්කන්ධ එකක් එකකට අලවන ගතියක් මොහොතකට කලින් පහළ වෙච්ච මම ගතිය දරා සිටි ස්කන්ධය ඉවර වෙලා නැහැ. හැබැයි මනසට පුළුවන් සංඛාව කියනවා නම් දැන් පහළ වෙලා තියෙන එක කලින් එකට අලවාගෙන යන ඊළඟ එකත් එහෙමයි. කොහොම යනකොට තමා දිගටම පැවතුණු මමෙක් ගැන හැඟීම බලවත් වෙන. නමුත් සිහිය බලවත් වෙන්න වෙන්න මේ භංග ඥානය කියන්නේ සංස්කාරයන්ගේ නැති වෙන පැත්ත ඇතිවීම නැතිවීම දෙකම බලනවා. මුලදී ඊට පස්සේ භංග වීම නැත්තම් නැතිවීම කියන දේ වැඩියෙන් ප්‍රකට වෙලා ඉන්න ගන්න. එහෙම බලන්න බලන්න යනකොට ඔන්න සංස්කාරයන් ගැන බයක් පහළ වෙනවා. මොන විදිහට මේවා පහළ වෙන්නද? කලකිරීම පහළ වෙනවා, බය පහළ වෙනවා. වසඟයේ පවත්වා ගන්න නොහැක. කොයි විදිහට මේවා පහළ වෙයිද කියන එක ප්‍රෙඩික්ට් කරන්න බෑ කියන එක දකින්න දකින්න මේවායේ බය ඊළඟට මේක දකින්නවානේ හේතුවට ගලපෙන ඵලයයි පහළ වෙන්නේ කියලා. එතකොට අර කුඳුය කියන්නේ ගියා වගේ මොන මොන හේතු තියෙනවද දන්නේ නැහැ නේද? කියන්නේ මේ ස්කන්ධ ඉදිරි ස්කන්ධ පහළ වීම සඳහා කළු පාට හේතු ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. නොපෙනෙන. එහෙම ඒවා ගැන හැඟීමක් නැහැ නේ නැති කෙනෙක්ට. ඉස්සරහට මේ ජීවිතේ මෙහෙමම තමයි යන්නේ. වගේ හැඟීමක් තියෙනවා. මොහොතින් මොහොත මේ සිද්ධ වෙන විපර්යාසය උපාදාන පත්‍ය භවෝ කියන මේ ජීවිතය කියලා කියන්නේ භවයක පහළ වීම. එතකොට උපාදාන මතයි මේ භවය තියෙන්නේ. යම් දෙයක් උපාදාන මත කලින් කෙරිලා තියෙනවා නම් ඒකට ගැළපෙන ස්කන්ධයි මෙතන පහළ වෙන්නේ. අමුතු ස්කන්ධ පහළ වෙනවා කියන්න පුළුවන් කමක් නැහැ. තියෙන දෙයක ගැළපෙන්නයි ස්කන්ධ පහළ වෙන්නේ. එතකොට ඔන්න සිහියනේ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය බලවත් වෙන්න වෙන්න කෙනෙක්ට ඊළඟ මොහොත කොයි විදිහ වෙයිද දන්නේ නැහැ කියන සංස්කාර පිළිබඳ බය පහළ වෙනවා. මූඩ බයක් නේ ඔබ කියන කෙනෙක්ට ඔහොම බය වෙන්නේ ඉඳලා පුළුවන් ද කියලා සිහිය නැති කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් මේක පහළ වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ ඒ තරමටම පෙනිලා තියෙනවා මේ කිසිවක් පාලනය කළ නොහැක ඒවා ඒවාට ගැළපෙන ආකාරයටම සිද්ධ වෙන්න පහළ වෙන්න වටපිටාව තියෙන දේ පහළ වෙනවා. ඒකට ගැළපෙන පරිසරය මොනවා පරිසරය සකස් වී යනවද දන්නේ පරණ මතුවෙන්න තියෙන දෙයක් මතුවේ. එතකොට සංකා පිළිබඳ බය පහළ වෙන ඔහුම තව දුරටත් ප්‍රඥාව දියුණු වේගන වේගන වේගන යනකොට මොකද වෙන්නේ? උපේක්ෂාව පහළ මොනවා පහළ වුණා වුණා දැන් සංස්කාර පිළිබඳ පහළ වෙන බය සංස්කාර පිළිබඳ පහළ වෙන කලකිරීම කියන එකද ප්‍රඥාවනේ ඒකත් කෙනෙක් නෙවෙයි සංස්කාර පහළ වෙන්නේ නැති වියනවා ඒක ගැන බය වෙච්ච කෙනෙක් කියලා කතා කරන්නේ කෙනෙක් කියයි ගන්නට දෙන්නේ ඒවද තියුණු වෙච්ච ප්‍රඥාව නැමැති සංස්කාරය පහළ වෙච්ච එක මුහුණුවරක් සංකාර පිළිබඳ බය පහළ වෙන්නේ බය පහළ වෙන්නේ සිටිවිල්ලක් කරානේ කප්පා මේක කොහොම පහළ වෙන්නේ දන්නේ නැහැ හරිම භයානක තත්වයක් මෙතන තියෙන්නේ කියලා පහළ වෙන එකම නැවතත් සිටිවිල්ල. ඒ සිටිවිල්ල ප්‍රඥාව මුල් කරගෙන පහළ වෙන සිටිවිල්ලක්. ඒතකොට ඒ සිටිවිල්ල සායම්පද කරන්න තියෙන්නේ එයද කෙනෙක් නොවන බව බලන්න. එයද අනිත්‍ය වූ අනාත්ම වූ ප්‍රඥාව නැමැති සංස්කාරයයි කියලා දුක්ඛ ස්වභාවයෙන් යුක්ත ප්‍රඥාව නැමැති සංස්කාරයයි කියලා බලනකොට ඔන්න කලකිරීම ගැන තිබුණ බලනකොට අන්තිමට කලකිරීම නැති වෙනවා කියන එකට වඩා වඩා වඩා කලකිරීම තියුණු වෙනවා. ඊළඟට ඔහොම ඔහොම ගිහිල්ලා සංස්කාර පිළිබඳ උපේක්ෂාව කියන දේ පහළ වෙනවා. ඒ කියන්නේ කොයි දේ පහළ වුණා වුණත් මේක මීට වඩා වෙනස් කරන්න. ඒ කියන්නේ පහළ වී ඉවර වෙනකන් ඉන්නට වෙනවා. ඒකට ගැළපෙන හේතු තියෙනකම් හේතු නිරුද්ධ වෙනකම් මේ කියන දේ ඵලය නිරුද්ධ වෙන්නේ නැති බව. දක්ෂී උපේක්ෂාවෙන් ඉන්න ස්වභාවය පහළ වෙනවා. එතකොට දැන් උපේක්ෂාවෙන් ඉන්න සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි බයයි කලකිරෙන්න ඕනා කියලා ඔක්කොම දේවල් සිද්ධ වෙයි සංස්කාර ගැන උගේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නා කෙනෙක් කියලා කතා කරන්න දෙයක් නැහැ සංස්කාර පිළිබඳ පහළ වෙන උපේක්ෂාවද තවත් තීව්‍ර වූ සංඥාව නැමැති සිටිවිලි දා එයද තවත් සංස්කාරයක් පමණයි ඒ ටික වෙන් කරලා වටිනා නිසා ඉතිරි කරා ගන්න එහෙම කරන්න පුළුවන් කමක් නැහැ ඒ ටිකද නැවතත් පහළ වී නැති වී යන සංස්කාරය ඕම බලන්න බලන්න බලන්න බලන්න යනකොට කෙනෙක්ට පේන්නේ මේකේ කවරක් පහළ වුණත් ඒක මේ විඥානය නැමැති මායාකාරයාට පහළ වෙන්න ඉඩකඩ තියෙනකම් මතුවෙවි යන විවිධ රටාවන් විතරයි. එතකොට විඥාණයට පහළ වෙන්න ඉඩකඩ තියෙනවා අර අවිද්‍යාවෙන් එකතු වෙච්ච කර්ම ශක්තිය ඉතිරි වෙලා තියෙනකම්. එහෙනම් විඥාණය නිරුද්ධ වුණා නම් මේ මේ සංස්කාර කිසිවකට මේ ආකාරයට පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට තවදුරටත් සංස්කාර පහළ වීම නතර කරන්න නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕන. තවදුරටත් සංස්කාර එකතු වීම නතර කරන්න නම් පහළ වෙන්න ජවය එකතු වෙන එක නතර කරන්න නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්න ඕන. එතකොට මෙහෙම බලාගෙන ඉන්නකොට කෙනෙක්ට පේන්න ගන්නවා මේක ඔහේ ගලාගෙන යන එකක් නෙවෙයි ගැළපෙන හේතුව තියෙන කමේ මේ දැලි ප්‍රඥාවන්ත දැලි ඔක්කොම දැල්ල පහළ වෙවි යන්නේ කියලා. එතකොට ඒ කෙනා බලන්නේ දැන් මෙතන දැන් ඔක්කොම පහළ වෙවි යන්නේ සංස්කාර වශයෙන්ම පේන්න ගන්නවා. ඒකම ළඟින් ළඟින් ළඟින් ළඟින් පේන්න ගන්නකොට අන්තිමට ඒක ප්‍රඥාවද සීලයද සමාධියද ආවල්ද ආවල්ද කියලා හොයන්න දෙයක් නැහැ. මෝඩ දේවල්ද මොනවද කියන්න දෙයක් නැහැ. විශ්ලේෂණය කරන්න කම්මැලිකම. හැබැයි ඒ කම්මැලිකම නිදියන කම්මැලිකම ප්‍රඥා දියුණු වීම නිසා මේ කිසිදු සංස්කාරයක ලක්ෂණ පහු ගන්නට අවශ්‍යතාවයක් නැහැ. නිමිති නොගෙන ඉන්න සූදානම් වෙන මනස. ඒ කියන්නේ මොනවා පහළ ඒ ඔක්කොම විඥාණය පහළ වීම තුල ගොඩ නැගෙන දැල්ල පමණයි. ඒක වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් දකිනකොට මේ එක එක සංස්කාරය ගැන අමුතුවෙන් වෙන වෙන. මේ ද්වේෂයයි, මේ අරකේ, මේ නීදේ කියලා වෙන වෙනම ලේබල් ගන්න ස්වභාවයක් මනසේ අතෑරිලා යනවා. එතකොට ඔන්න සංකාර පිළිබඳ උපේක්ෂාව බලවත් වෙනවා. එතකොට දැන් නිමිති නොගෙන ඔයේ මේ දැල්ල ගැළපෙන වටපිටාව කියනකම් පහළ වෙනවා කියලා බලාගෙන ඉන්න ඒ අතරේ බලවත් වෙන හැඟීම තමයි මොකක්ද? ඒ අතරමැද ඊට කලින් පහළ වෙන හැඟීම තමයි මේ දැල්ල නිහිලා යාම තරම් සුවයක් තවත් නැත කියලා. ප්‍රඥාවන්ත උනත් මෝඩ උනත් කවර ආකාරයේ වුණත් මේ පැවැත්ම තුළ පහළ වෙන සියලු සංස්කාරයන් ගේ කිසිදු සාරයක් නැත. ඒ සියලු දේ නිමී යාමයි, සංසිඳී යාමයි පරම සුවය. හැබැයි සංසිඳී යනකම් බලාගෙන ඉන්නා කෙනෙක්ද නැත. එයද තවත් සංස්කාරය. සංසිඳනහම සුවයක් විඳිනා කෙනෙක් ඉන්න පුළුවන්. සියලු සංස්කාර සංසිඳුණා නම් විඳින්න සුවයක් තියෙන්නේ එතකොට මේ මොකද විඳීම සංස්කාරය. සියලු සංස්කාරයෝ සංසිඳුණා. එතන විනින්ද ඒකයි කියන්නේ අවේදිත සුඛයක් නිවන ගැන විස්තර කරන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නැමැති වටිනාම සුවය අවේදිත සුවයක් නැත්නම් විඳීමකින් තොර සුවයක් විඳීමක් තිබ්බන තාම ඔක්කොම ඉවර වෙලා නැහැ ඒ කියන්නේ සංස්කාරය සිටින අනිත්‍ය වූ දේවල් සිටින එතකොට නිවන කියන එක 아무තු තැනක්වත් 아무තේ හොයාගන්නා දෙයක්වත් නෙවෙයි තියෙන දෙයක ඉවරයක් නෙවෙයි මේ තියෙන අනිත්‍ය වූ දේවල් දේවල් ටික ඔක්කොම ඉවර වීම කියන එකයි නිවන කියන්නේ. එහෙම නැතුව වීර්ය වඩලා වඩලා වඩලා ලබා ගන්න උපාධියක් වගේ 아무තු දෙයක් නෙවෙයි. එතකොට දැන් තියෙන දේ පත්තු වෙන දැල්ලක් විදිහට දැන් තියෙන දේ වැඩකට නැති නිදරු දෙයක් විදිහටම 아무තු වෙන දේවල් වලින් නෝනේ මේ දැන් තියෙන දේ අනිත් පැත්තට පහු ගාලා මෙතන ඇති නිතරු බව අනිත්‍ය බව අනාත්ම බව දකින්න දකින්න තමයි නිවන යනු පවරක්ද කියන එක ගැන අවබෝධය බලවත් නිවන යනු මේ දැන් පහළ වෙලා තියෙන මේ කරදරකාරී සංස්කාර නැමැති දැල්ලේ නිවියාම. එතකොට දැල්ල නිවුණා නම් මට දැන් සිදුවේ ඉන්න පුළුවන් කියලා. <laughs> මට දැන් සිදුවේ ඉන්න පුළුවන් කියලා හිතන ස්වභාවයම තමයි දැල්ලේ පහළ වෙන තවත් එක වුණුවරක් විතරයි. නිවුණා කියන්නේ ඔක්කොම නිවිලා. අන්නේ සැප විඳින්නට යන සියලු දුක් ඉවරයක් කරගත්තු මම කියලා තියෙන හැඟීම නේ ජීවන ගැන එතෙන්ට ගියාම නම් මට අම්මෝ දෙකෙනි කියලා ඉන්න පුළුවන් කියලා වගේ හැඟීමක් තියෙනවා නම් එහෙම තමයි බොහෝ දෙනෙක් කනසීම ගැන හිතන්නේ නමුත් මේ එහෙම දෙයක් නෙවෙයි එතන තියෙන්නේ මම කිව්වද මන්දනේ දාන්නේ තියෙන ආලෝකමත් වෙලා තියෙන ලයිට් එකක් පත්තු වෙලා තියෙන ස්වභාවය අපිට විඥාණය පහළ වීම තුළ පහළ වෙන මේ දැනෙන අනිත් සියලු දේවල් ලෝකය ගොඩනැගෙන ස්වභාවය ලයිට් එකක් පස්ස වෙලා තියෙන ස්වභාවයට සමාන කරන්න පුළුවන් නිකමටම කියන්නේ එතකොට විඥානයේ නිරුද්ධ වීම මේ ලයිට් එක නිහිලා යෑම වගේ දෙයක් එතකොට ආයේ මොකක්වත් මේ නැහැ එතනත් ඕනනම් ඉතින් හිතන්න ලයිට් නිවුණට අපි ඉන්නවානේ වගේ එකක් එකක් නෙවෙයි නිවුණායි කියනවා අපි හිතමු මේ කලවරේ කියලා එතකොට මේ පත්තු වෙලා තිබ්බා ඔක්කොම જાති තියෙනවා ඉන්නවා අහවල් දේ තියෙනවා ඔය ඔක්කොම කතන්දර තියෙන පත්තු වෙලා තියෙන කොට ලයිට් එක. නමුත් නිමුණට පස්සේ එතන මොකවත් ගැන කතා කරන්න පුළුවන්කමක් නැහැ. සංසිඳීම් කියන්නේ දැනගන්න දැනගන්න කෙනෙක් නැති නිසා දැනෙන දෙයක් නැහැ දැනෙන දෙයක්වත් නැහැ දැනගන්න කෙනෙක් දැනටත් නැහැ නෑ ඔය කියන විදිහට මේ කියන්නේ දැනීමක් නැති නිසා දැනීමක් නෑ ආයෙ නැති නිසා මොකවත් කියන්න දෙයක් නෑ දැනීමක් නෑ දැන් දැන් ඇත්තේ දැනීමක් තියෙන බව නැතුව දැනගන්න කෙනෙක් ඉන්න බව නෙමෙයි දැනටත් දැනීමක් පමණයි දැන දැනගන්නා කෙනෙක් නැත දැන් නිවන් විහාර කෙනා අතුරුදහන් වෙනවා වගේ අදහසක් දෙතකොට එහෙම එකක් නෙමෙයි දැනටත් ඇත්තේ දැනෙන බව පමණි දැනෙන බව තුල ගොඩ නැගුණු යම් දෙයක් නිවන කියන්නේ මම කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියන්නේ දැනෙන බව සහ මුලින්ම ඉවර වෙනවා. ඒතර ඉතුරු දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ. විඥානය පහළ වෙන තාක්කල් තමයි නාම රූපයන්ගේ පැවැත්ම ගැන කතා කරන්න තියෙන්නේ. විඥානය නැත්නම් දැනෙන බව කියන දේ ඉවර වුණා කියන්නේ නාම රූපයන්ගේ පැවැත්ම ගැන කතා කරන්න දෙයක් නැහැ. හරි. දැන් පැහැදිලි නම් මේ පහළ වෙලා තියෙන මොකක්ද? වදිනවා. එතකොට ආලම්බ වෙන්න කොහොමද කියන්නේ? ඔය තියෙන එක ඊට පස්සේ ලබන සතියේකට ආය අහන්න ඒ ගණකමට ගන්න එපා දැන් දැන් මේ දැන් පහළ වෙච්ච අවබෝධ කරන ස්වභාවය පහළ වෙනවා. ඒ මොහොතේ ඒ තරමට සිහියයි ප්‍රඥාවයි බලවත් වෙලා තියෙනවා. මොකද ප්‍රඥාව අනිත්‍යයි කියලා බලන්න බලවත් වූ ප්‍රඥාවක් අවශ්‍යයි. රූප වෙනස්කම් ප්‍රඥාවේ අනිත්‍ය මෙනෙහි කරන්න මොකද එහෙම මෙනෙහි කරොත් ලැබෙන්නේ කලින්ට වඩා බලවත් ප්‍රඥාවක්. ලැබෙන කෙනෙක් නැහැ. ධානයක් වගේ ගොඩ ගහගන්න යන කෙනෙක් කියලා හිතාගෙන යන්නේ. දැන් මොහොතක ප්‍රඥාවක් පහළ වුණා ඊළඟ සැරේ ප්‍රඥාව තවත් භාවනා අරමුණක් වශයෙන් අරගෙන කෙනෙක් අනිත්‍ය වෙන හිතනා ස්වභාවයෙන් හිතේ පහළ වුණොත් ඊළඟ මොහොතේ පහළ වෙන්නේ සියුණු ප්‍රඥාවක්. මම කියන්නේ කලින් ප්‍රඥාව උඩට මේ ප්‍රඥාව ගිහිල්ලා කොට ගිහිගෙන යනවා කියලා නෙවෙයි. ඒ එතන ඉවරනවා. මේ අලුත් දෙයක්. එයා මෙතන ඉවර වෙනවා. සමහර විට මේ මුල් කරගෙන පහළ වෙන තවත් බලපෑම තව පැය දෙකකට විතර පස්සේ පහළ වෙන්නත් පුළුවන්. නැත්නම් ලබනාත්ම පහළ වෙන්නත් පුළුවන්. නැත්නම් පරලෝක ජීවිත ගණනාවක් ඉක්මනට තියෙන පස්සේ කාලේ පහළ වෙන්නත් පුළුවන් මේ ජීවිතේ පහළ වෙන්නේ දිනු කරපු යම් දෙයකට අදාළ ඊට පස්සේ පහළ වෙන ඵලයක් විදියට පහළ වෙන කන්ද. ඒකක්වත් බලන්න කෙනාය කියලා ගන්නා දේ තුල තමයි මේ ස්කන්ධවලට මෙතන ඉඳන් මෙතෙන්ට මම. ඊට කලින් පහළ වෙච්ච ඒවා නම් මමද කියලා දන්නේ නැහැ මම නෙවෙයි කියලා දන්නේ. එහෙම කියන්නේ පස් ජීවිතේ ඉස්සරහ ගැනත් එහෙමයි කියන්නේ. මෙතෙන්ට දක්වන්න හරියද මම ඉස්සරහට කවුද දන්නේ? බලන්න ඒක ගැන අර කියන්නේ තම සමහරවිට හරි අසාධාරණයි නේද? මේ මම මම නොකරපු දෙයකට විඳින්න උනා මේ ටික මම ඒක කලින් ඒවනේ පරණ කර්මවල විපාක කියලා කිව්වම තරහක් එපානේ වලින් කොටස් කොටස් අනවබෝධයෙන් නිසා මමෙක් ආවලෙක් වශයෙන් වෙන් කර ගන්නා ස්වභාවය මේ ජීවිතයක් ඊළඟ ජීවිතයක් කියලා වෙන් කර ගන්නා ස්වභාවය තුළ තමයි ඔය වගේ අවිද්‍යාවෙන් වර වෙච්ච සිතිවිලි පහළ ඒක මේ උහේ ගලාගෙන යන හේතුවට ගැලපෙන ආකාරයට පහළ වෙමින් යන ස්කන්ධ පරම්පරාවක් කියලා දකින්න දකින්න මේ කිසිම දෙයකට වෙන් කිරීමක් පොදු කර ගැනීමක් නෑ නෑ කියලා හඳුන්වන්නේ පරස්පරක් ඔහේ ඒවට ගැලපෙන ආකාරයට පහතරින් යනවා ගැලපෙන හේතු සකස් වෙන විදිහට. ඒතකොට මේ එක එක එක්කෙනා මෙහෙම එකතු වීම වෙන්නේ නැතුව දේවල් හැම එකක්ම ඒකට ගැලපෙන යම් කාරණයක් මුල් කරගෙන පහතරින් යන්නේ. ඒතකොට එක්කුණු කෙනෙක් වෙනුණු කෙනෙක් කියලා කතා කරන්න දෙයක් නැහැ. ආයතන වශයෙන් යම් යම් දේවල් පහළ වෙමින් යනවා. ඒ ආයතන වලට අරමුණු වෙන තවත් ස්කන්ධ පරම්පරාවක් එහා පැත්තේ වෙනමයි කියලා ගන්න ස්කන්ධ පරම්පරාවක්. ආයතන පරම්පරාවක් දැනට වෙනමයි කියලා ගත්තොත් පහළ වෙන්නේ නෑ. දැන් කෙනාලා කියන ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? අලුත් මුතුරන් කෙනාලා අපිට සම්බන්ධ වුණු කෙනා කියපුවාම කෙනාය කියලා ගන්නේ නාම රූප පරම්පරාවක් පහළ වෙන්නේ. දැන් මේ නාම රූප පරම්පරාව කෙනෙක් වශයෙන් බාරගන්නේ නැත්තම් කෙනෙක් හෝ කෙනෙක් නොවන වශයෙන් හෝ ඕන එකක් මේ සම්මුතිය කෙනෙක් කියපු වශයෙන් බාරගන්නේ කොහොමද කිව්වොත් නැවතත් පැහැ කන නාසය දිව ශරීරයට අරමුණු වුණොත් විතරයි නැත්නම් ලෝකයේ දරුවොත් නැහැ මුරුවොත් නැහැ අම්මලත් නැහැ තාත්තලත් නැහැ ගුරුවරුත් නැහැ ගෝලියොත් නැහැ මොනවත් නැහැ එතකොට මෙතන තියෙන්නේ ආයතන හයක් දැනට මේ එක එක එක ආකාරයක කර්ම ප්‍රවාහයක් මුල් කරගෙන කියන්නේ කාලයක් තිස්සේ මම මේ කියලා වෙන් කරගත්තු ජීවිතයක් කියලා තදින් අල්ලාගත්ත දෙයක් මුල් කරගෙන එක වර්ගයක ස්කන්ධ පරම්පරාවක්. එක වර්ගයක කියන්නේ මේ අර සම්මුතියේ මම කියලා ගන්න ස්කන්ධ පරම්පරාවක්. තවත් ජීවිත ගණනාවක මම කියලා විද්‍යාවෙන් පහළ වෙච්ච සිතිවිලි මුල් කරගෙන පහළ වෙච්ච උපාදාන නිසා පහළ වෙන අහවලෙක් කියලා ගන්නා ස්කන්ධ පරම්පරාව. අවදානයේ මේ ස්කන්ධ පරම්පරාවන් නැත්නම් ආයතන පරම්පරාවල් පහළ වෙන්නේ නැති වෙවි යාම කියන්නේ එකිනෙකාට නැවතත් සම්බන්ධ වෙන්නේ ආයතන හරහාම තමයි. එතකොට ඒ ආයතන වලින් මේ අහවලා සහමම කියන සම්බන්ධය ගොඩනැගෙන්න යනකොට ආයතන වලින් එන රූප, ශබ්ද, ගන්ධ ආදී වූ අරමුණු මුල් කරගෙන මේ පුතා දුව අම්මා තාත්තා හිතවදා එතුණු මේ ලෝකයේත් එක්ක ගොඩනගා ගන්න සම්බන්ධතා ඇති වෙනකොට කෙනෙක්ට පුළුවන් නැත්තම් කෙනෙක් කියලා දැනගත්ත සිතට පහළ වෙනවා නම් මේ ආයතනය තුලින් සම්බන්ධ වුණේ කියන එක. විනිවිද දකින්නේ එතන එතන අන්න නැවතත් මේ ආයතන පරම්පරාවල් එකට සමාන්තරව හෝ කැපිලා හෝ යන්නට තියෙන ඉඩකඩ එන්නේ ඉඳ අඩු වෙලා යන එකයි සිද්ධ වෙන්නේ. ඒ මොනෝගමනය. කෙනාලම තමා කියලා බාරගත්තොත් ආයතන හය නොදක ආයත් මේවා සමාන්තරව යන්න හරි කැපිලා යන්න හරි දෙපැත්තට යන්න හරි ඈත් වෙලා යන්න යටින් තවත් නොඑක ආකාරයට වටපිටාව සකස් හරි. එතකොට Taman යතිලා ගන්න ආස්තන්ද ගැන විතරක් නෙමෙයි වටපිටාවේ එකතු වෙලා ඉන්න අම්බලතාවල ඇතුළු සියලුම මේ විශේෂයෙන්ම ළඟින් ගන්න අය ඊළඟට අර තැපල් කන්ට්‍රෝලර් එකකින් බලනවා වගේ මේ මුළු ලෝකයම ගැන බලන්න මේ හැමතැනකම ඇත්තේ කුඩාට. ගැළපෙන හේතු නිසා පළ වී යන රූප පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු එහෙම නැත්නම් ගැළපෙන හේතුන්ට අනුව පහළ වෙමින් යන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ එහෙම නැත්නම් ගැළපෙන හේතුන්ට අනුව පහළ වෙමින් යන අසකරණාසේ දිව ශරීරයේ මනස කියන දොරටු එතකොට ඒවා එතන එතන ළඟ ඉන්න අයට දුර ඉන්න අයට සමස්ත සත්ව වර්ගයා වෙතට මේක පතුරවා ඒ දැක්ම පතුරවන්න පුළුවන් නම් අන්න ලෝකය කෙනෙක්ගෙන් කියන දේ දකින්න පුළුවන්. එතන තමා බලවත් ප්‍රඥාව මුළු පුරා යන තැන. Tamanට විතරන්නේ වට පිටාවටත් ඒක යොදාගෙන යන්න උත්සාහ කරා. ඉතිවිදි බලාගෙන හිටපු අම්මෙකුයි බන්දල දීපු දුවේ මේ අම්මනම් කන්ද විවාහ වෙච්ච දුවනම් කෙනාම තමයි. එහෙමනේ බලන්න. කෙනා පිළිබඳව ඇහි ස්පර්ශයක් කනේ ස්පර්ශයක් කියලා බලස ඇති එහා පැත්ත තවත් රූපයක් ශබ්දයක් අන්දේ දැන් දරුවා කියලා ගත්තොත් දරුවාට සම්බන්ධ කනට අදාළ දරුවා කියලා ලේබල් ගහන කනේ ස්පර්ශයක් තියෙනවා. ටෙලිෆෝන් එකකින් වගේ ඉන්නකොට කනේ ස්පර්ශයටයි දරුවා කියලා තියෙනවා. එහෙම නැත්නම් ඇහි ස්පර්ශයක් තියෙනවා. රූපයටයි දරුවා කියලා තියෙනවා. එහෙම නැත්නම් අතට දැනෙන මුදු මුළු ස්පර්ශයක් තියෙනවා. කුඳුම ලොකෝ රළු ඕන එකක් පස්සෙන්. නාසයට දැනෙන ගඳක් තියෙනවා. දිවට දැනෙන සබ්දයකුත් තියෙන්න පුළුවන් තමයි. ඩාඩිය වගේ ඒක වුණත් එතකොට එහෙම නැත්තම් සවුන් වලදී. කොහොම හරි ඇස කන නාසය දිව ශරීරයේ මනසට ආපු අරමුණු හයකට තමයි දරුවා කියලා අන්තිමට ලේබල් එක වැදෙන්නේ. ඒක විනිවිද දකින්න කෙනෙක් උත්සාහ කරනවා නම් එහා පැත්තත් ඒ ආකාරයි, මෙහා පැත්තත් ඒ ආකාරයි කියන දේ දැකීම තුළින් මෙතන තියෙන්නේ හැම තැනකම තියෙන්නේ තෙලුස් පැටියක් ඇති තාක්කල් පහළ වෙන පහන් දැලි පමණයි කියලා දකින්න පුළුවන් හැමදේම නිවිලා යන්නට ඉඩ කඩ ඇති දැල්ල වැටියක් තෙලුස් දානකම් පත් වෙන තියනකම් පත් වෙන පහන් දැලි පමණයි කියලා බලන්න පුළුවන් බලනවා දනිස්සය ගැන හිමස්කන්ධ හරි බලන්න අර මේ අපි මෙතන කතා කරන කරේකට කර අපි ගැන අහලා යන්න හිතමු දෙය කියලා මෙතන දෙයක් කතා මේ තමයි කරේ ඉතින් කතා කරන්නේ කවුරුහරි කියනවා කවුරුහරි භාවනා කරන්න හම්බ වෙන්නේ නැත්නම් විනාඩි 10 භාවනා ඕන එකක් කියලා ඉන්නේ. ඕන එකක්. බලන්න. දැනෙන එකක් දැනෙන අපේ බහන් වෙලා යනවා. ආ අලුතෙන් ඉන්නේ. විශේෂ දෙයක් නැහැ දැන් නිවසේම. ආයෙත් දැනෙන ඕනෑම දෙයක් ඒවා කයට දැනෙන හුලඟ වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, gedare යන්නේ හදිස්සිය වෙන්න තුළ වෙන්න පුළුවන් ධර්ම සාකච්ඡාව පැහැදිලිට අපැහැදිලිට කියන එක වෙන්න පුළුවන් මොනවා හරි මොනවා හරි දැනුම දේ වෙන වෙනම දකින්න උදේට දැන් දැනෙනවා කයට දැනෙන දෙයක් කනට දැනෙන දෙයක් මතකයෙන් ආපු දෙයක් එහෙම වෙන වෙනම දැකලා ඒ මොහොතකින් අතුරුදහන් වෙනවා කියලා බලන්න නැත්නම් ඊළඟ එක එනකොට කලින් එක ගිහිල්ලා කියලා බලන්න විඥානය නැමැති පහන් එළියට අරමුණ කෙනෙන ඕනෑම දෙයක් එතන ඉඳන වෙන Goodbye.

අතීතයක් අනාගතයක් වර්තමානයක් අතනක් මෙතනක් මම පෙනුණු අකුරු රූප සටහන් අතුරු දහනදී සිය තැනක් නැහැ කියන්නට දෙයක් නැහැ. ඒ දැකීම ඉවර වුණා. තිබුණේ කොහොමද කියා සියලු සංස්කාරයන්ගේ සියලු අතීතයේ මත දැනීම මේ සියලු දේ විඥානයේ සුලමයි නාමයේ මේ සියලු දේ නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි ගොඩනගාගෙන යන ස්වභාවයෙන් යුතු නම් නැවත නැවතත් විඥානයේ පහළවන්නටම නැවත නැවතත් මේ මවා පෑම් ඉදිරියට ගෙන යන්නටම පරිසරය සකස් ගොඩනැගීමට වඩා ඇති දේ මුද වැටීමට සලස්වන්නට අදිෂ්ඨානය බලවත් කරගනිමින් භාවනාව අවසන් කරන්න සීලය පිටා හිඳ පසුගිය කාලයේ පුහුණුව ගැන කීප දෙනෙකුගේ හෝ අත්දැකීම් සාකච්ඡා කිරීම සහ ඒවාට සවන් දෙන අතරේ තම තමන් යම් අවබෝධයක් ලැබුණා නම් ඒ අවබෝධය තුළිනුත් වැනි දේ කරන්නට කරන ලද අධිෂ්ඨානයක් තිබුණා නම් ඒ තුළින් පසු කරන ලද දේක සාකච්ඡාව සහ තා කෙටි කාලයකට හෝ සංස්කාරයන්ගේ නැති ඇති නැති ශුන්‍යතාවය දකින්නට බැරි සුළු වූ වැයි මෙන්න මේ දියුම් කරන්නට බැරුව අනිෂ්ඨාන දිනුත් තම තමන් සසර ගමන නතර කරගන්නට කුශාල් කුසල ශක්තියක් දියුම් කරගත් බව විඥානයේ මායාකාරී ස්වභාවයෙන් මැවෙන ආත්මයෙන් අත් මිදෙන්නට ශක්තිය බලවත් කරගන්නට ඒ සඳහා අවශ්‍ය කායික මානසික නිරෝගී සුවය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, නිවැරදි ධර්මය පමණක්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබෙන්නට මේ දියුණු සියලු ශක්තියින් තමන්ට ආශිර්වාදයක් වේවායි වශයෙන් අප හැම දෙනාගේම ජීවතුන් අතර සිටිනා මෑණිවරුන් පියවරුන් අමුදරුවන් කල්යාණ මිත්‍රයින් ධර්මගුරුවරුන් මැදිහත් අය සතුටුකම් කරන්න ඕන මුළු සියලු මිනිස් වර්ගයාටමත් මෙයට ඇහුම්කන් දුන් නොදුන් සියලු සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම ආදී සකවත් ජීවිත ගත කරන ආකාරයටත් තිරිසන් പ്രേත භූත පිසාච ආදී සියලු දුක්ඛිත ජීවිත ගත කරන යහපතක් සිතක් ශාන්තියක් උදාවන්නටත් ධර්ම අවබෝධය කළ හැකි හැම දිනාටම ධර්මයේ පණිවිඩය ලැබී අවබෝධයට පත්වන්නට පරිසරයක් සකස් වන්නටත් වැරදි මඟ යන්නවට මාර්ගය ගැන සැක ඉපදී නිවැරදි මඟට යොමු වෙන තැනටත් පරිසරයක් සකස් වන්නට මේ උතුම් ශක්තිය ආශිර්වාදයක් වේවායි මෛත්‍රීන් කරුණාවෙන් විශාල වූ උතුරු ශක්තිය සතුටින් අනුමෝදන් දෙවි දේවතාවුන් සම්බුද්ධ ශාසනයක් සත්පුරුෂයන්ට ආරක්ෂා කරන්නට නිවැරදි ධර්ම ගුරුවරුන්ට බොහෝ දිනාට නිවන් මඟ පාදා දෙන පරිසරය සකස් කරන්නට ඩෙංගු ආදී වසංගත රෝගයන්ගෙන් මනුෂ්‍ය වර්ගයාට පරිසරයක් සකස් කරන්නට ඒ දෙවි දේවතාවුන්ගේ උදව් උපකාරයක් නැතිනම් ඒ දේවල් සලකන්නටත් ඒ අය කටයුතු කරත්වායි නැවතත් මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමින් එතන නියෝගයේ බලවත් කුසල ශක්තිය කාලයකට ඉහතදී කීප වරක්ම මෛත්‍රී සිතින් සෙට් පැතුවේ පිළිකාරෝගේ ඉන්දලමින් සිටි කුමුදුනී මල්කාන්ත නැමැති ඒ අපේ ආදරණීය හිතවතියගේ ඥාති දියණිය පසුගිය දිනක අභාව ප්‍රාප්ත වී තිබෙනවා ඒ කුමුදුනී මල්කාන්ති කොමියුලියගේ පරලොව ජීවිතය සැපවත් සැපවත් ජීවිතයක් ලැබුවා නම් ධර්මයෙන් මොහොතනා පසුබිමක් සැකසෙන්නටත් යම් හේකින් දුක්ඛිත ජීවිතයක් ලැබී ඇතනම් සුගතිගාමී වන්නට දුකින් මිදී සුගති දුගතියෙන් මිදී සුගතිගාමී වන්නට හෝ අඩුතරමින් පින් අනුමෝදන් වීමටත් නොහැකි තරමට දුක්ඛිත ජීවිතයක් නම් යම් හේකින් ලැබී ඇත්තේ මොහොතකට හෝ Taman විඳිනා දුක් වේදනාවන්ගෙන් මිදෙන්නටත් කෙරෙන උපදිනා මේ සතර ගමන නතර කරගන්නට දැනටත් කලින් වාසයේම සපවත් ජීවිතයක් ගත කරන්නේ නම් මේ කාරණා අසා සිටීමෙන් සතුටටපත් වෙමින් ධර්මය පිළිබඳවම කැමැත්ත බලවත් කරගෙන සතර ගමන නතර කර ගැනීමේ වීර්ය බලවත් කරගන්නටත් ඒ මනකිය තනදීවි ප්‍රාණකාරයට මේ ශක්තිය ආශිර්වාදයක් වේවායි මේ පරිලෝකීය විද්‍යාවට මේ ශක්තිය නැවතත් මෛත්‍රිය කරුණාවෙන් යුක්තව යනවා ජීවිතයෙන් තමක් නොකීවා එලෙසින් පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන් නෑදෑයින් හිතවතුන්ගෙන් අනුමෝදන් කරමින් කරනාතු බලා යම් තාමක් සත්‍යයේ සියලු දෙනාමත් මේ ශක්තිය අනුමෝදන් වී බලවත්සේ සතුටටපත් සැපවත් වෙත්වා මිදිනා නිවේදනාවන්ගේ මිදෙත්වා සතර ගමන නතර කර ගැනීමට ශක්තියක් ඇති කරගන්නට පරිපූර්ණතාව වේවායි නැවතත් කරුණාවෙන් දුක් විඳින අනන්ත සත්වයින්ට අනන්ත අප්‍රමාණ වූ සත්වයින්ට කරුණාවෙන් මෙතන සිටින අයට මතකයට නැගෙන යම් දාක් හිතවතුන් ඥාතීන් නොවී දුක විශේෂයෙන්ම ශාමී ශාමීන්දන්ගේ හිතවතියක් සහ අන්තර්ජාලය හරහා මේ සාකච්ඡාවට සවන් දෙන ශාමීන් අක්කාගේ ආදරණීය මෑණියන් රෝගීව සිටිනවා ඇය ඇය ඇතුළු සිතේ මතකයට නගාගත හැකි දන්නා නොදන්නා ඕනෑම රෝගී තිරසන් සතෙක් වේවා කායික වේදනා වේදනාවන්ගෙන් මනසින් විඳිනා වේදනාවන්ගෙන් රෝග බයින් අදත් විශ්වය පුරාවට ධර්මය දිනු කරනා පුහුණු නොකරනා සියලු ප්‍රාණීන්ට තුනුරුවන් කියන තුනුරුවන් යහපතක් සිතක් ශාන්තියක් මුදා වේවා ගහකොළ ඇලදෙන පරිසරයට යහපතක් සිතක් ශාන්තියක් මුදා Thank you.